නේද? මොකද්ද මනුස්සයට උනේ මේ යංකින්ච සමුදය ධම්මා සබ්බන්තං ඒ කියන්නේ මොකද්ද? ලෝකේ යමක් හටගත්තාද? ඒක මැනසෙනවා කියලා. මගේ අම්මේ ඕක හොඳයි අපි අපිම කිව්ව හින්දා දැන් ඕක නිකන් හරි මුස්ලිම් මිනිස්සෙක් හරි ක්‍රිස්තියානි මිනිස්සෙක් හරි හිටියනම් එහෙම මොකද මොකද කිව්වේ? ලෝකේ යමක් හටගත්තා නම් ඒක මොන වෙන බවද? වෙනසෙන බව. ඉතින් ඕක අපිත් දන්නවනේ ওই. <laughs> චතුරාර්ය සත්‍ය බුදුහාඳුර කියන්නේ ඕනේ ඕක. නිකන් හරි කිව්වනම් එහෙම මොකෝ වෙන්නේ දැන්? මොකද්ද මොකද්ද යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං මොකද්ද ඒකේ තේරුම යමක් හටගත්තාද ඒක වෙනසී යන ස්වභාවය ඇත්තේය. ඕක කිව්වොත් එහෙම උන්ට තේරෙන්න තියෙන හොඳ වෙලාවට හොඳයි. තේරුණා නම් එහෙම ඕක කියන්න ওই බුදු කෙනෙක් පහල වෙන්න ඕනේ අපේ 100ක් නැහැ දැන්. 100ගේ ආච්චිත් නැහැ දැන්. ඇයි යමක් හටගත්තා නම් ලෝකෙ මොන වෙලා යනවද? වෙනසිර යනවා. ඕක කියන්න බුදු කෙනෙක් පහල වෙන්න ඕනේ. මගේ අම්මෝ ඕක කියනවනේ අද. යංකින්චි සමුදය ධම්මං සමුදය ගැන සං උදා වුණාන ලෝකේ යමක් හටගත්තාද යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං මොන ධම්මන්ද නිරෝධ ධම්මන්ති ඒ කියන්නේ නිරෝධ කළ යුතු ඒ කියන්නේ මොනෝ කළවට හොඳ නැද්ද රෝධ කරන්න හොඳ නැහැ ලෝකේ යමක් හටගත්තා නම් ඒව පස්සේ රෝන්ද ගහන්න හොඳ නැහැ කියලා තේරලා තියෙන්නේ දැන් ඕක තේරුණා තන්නේ ආගම කියන්නේ දැන් කොහොමද වැඩේ අද අවුල කරගෙන හොඳ වෙලාවට ක්‍රිස්තියානි මිනිස්සු මුස්ලිම් මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. උන්ටත් තේරෙන්නේ නැහැ හොඳ වෙලාවට. ඇව්වොත් ඉවරයි කට උත්තර නැහැ. ඇයි දෙගිනේ ලෝකේ යමක් හටගත්තා නම් වෙනසනවා කියන එක දන්නේ මේ මේ බෞද්ධ විතරද? කොහොමද වැඩේ? යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. ලෝකේ යමක් හටගත්තාද ඒව පස්සේ රෝන්ද ගහන්න නම් හොඳ නෑ. ඒව මොනව කරන්න ඕනද? රෝධ කරන්න නෙවෙයි ඕන මොකද්ද? නිරෝධ කරන්න කියලාලු තේරුනේ. ඒක තේරෙනකොටම කොණ්ඩඤ්ඤ තාපසයා මොකක් වුණාද? සෝතාපන්න ඵලය ලැබුවලු. අනිත් හතර දෙනා මොකක්වත් නැහැ. කොහොමද වැඩේ? ඔන්නේ බුදුහාමුදුරුව පළවෙනි ධර්ම සාකච්ඡා දේශනාව කළා මොනතරම් ඇත්තටම මේ වෙන්නේ නැද්ද දෙයනේ මිනිස්සුව පද්දන ඇයිටි එකයිනේ සෝවාන් උනේ. අනිත් හතර දෙනාට මොකක් කරන්නයි ඉතින්. එදා දවසේ හැබැයි ඒක අහගෙන හිටිය 18 කෝටියක් දෙවිවරු මොනවා වුණාද? මගපල ලැබුවලු. ඒතර පුදුමඩන්නේ 18 කෝටියක් කොහොමද හිටියේ උතන? එහෙම අහන්න එපා. ඒ වගේ පව් ඒ වගේ ප්‍රශ්න අහන්න. එහෙම තමයි ඉන්නේ ති. එහෙමද අපි කියන්නේ සාධාරණ උත්තරයක්ද ඔකෝ දෙන්න ඕන. මතක තියාගන්න දෙවිවරුනේ මොන කයෙන්ද? චිත්තජ කයෙන්. චිත්තජ කයෙන් ඉන්න එකට සිතට සිතින් මොනව කරගත්ත පුළුවන්ද? කය කුඩා කරන්න පුළුවන් ඕන නම් ලොකු කරන්න පුළුවන් අපිට බැරි අය. අපි ඉන්නේ චිත්තජ කයෙන් නෙමෙයි මොන කයෙන්ද? ඕලාරික කයෙන්. චිත්තජ කයෙන් ඉන්න දෙවි බ්‍රහ්මයන්ට ඕනනම් සිතින් පුළුවන් පාලනය කරලා එක්ක කය ලොකු කරන්න පුළුවන්. එක්ක නැත්තම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට එක ඉදිකටු තුඩක තරම් තුඩක හිටියලු 10000ක් දෙවිවරු. දැන් බැරිද ඉන්න 18 කෝටියක්. දැන් බැරිද ඉන්න? ඉන්න පුළුවන් නේ. එක ඉදිකටු තුඩක හිටියලු 18000. 10000. සරුත් හාමුදුරුවෝ බණ දේශනා කරනකොට සත්‍ය විභංග සූත්‍රයද කොහෙද? ඉදිකටු තුඩක් තරම් එකක ඉඳලා තිනවා දෙවිවරු කී දෙනෙක්ද 60 දෙනෙක්. ඒ කියන්නේ මොනව කරන්නද මේ? අනිත් එන්න එන්න පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න ඒ దేవතාව මොනව කරනවද? කය අන්න ඇයට ඉඩ සලවන්න කුඩා කරගන්නවා. දැන් ඔබටත් පුළුවන් නම් කොච්චර ලේසිද අද ඔක්කොම මෙතෙන්ට එන්න තිබුණානේ. හැබැයි ඔය ඉන්නේ මොන කයෙන්ද? චිත්ත කයෙන්ද? නෑ ඝන ඕලාරික කයෙන්. හැබැයි ඔක හොඳයි කියලා හදාගත්තර ඔය පේන්න ඉන්න ඇයිද? ඝන ඕලාරික කය හොඳින් හදාගත්තම දැන් පේන කට්ටියක් නිදි කට්ටියක් අනිත් පැත්තට හැරලා කට්ටියක් මමට හැරලා කට්ටියක් මොන තරම් දුකද විඳින්නේ. ඇත්තටම සියුම් කය හොඳ නැද්ද ඊට වඩා? හොඳ නැද්ද? දැන් ඊට පස්සේ නිකන් ඊළඟ හිත දියා එතෙන්ට මම මේ නිකමට ඇහුවේ ඉතින් දෙවියෙක් වෙන්න බලා ඊළඟට. ඇත්තටම ලෙඩ අඩුයි. බරාඩුයි. දැන් මේක දැන් ඕක දැන් මම කිලෝ 75 85 දෙනකල හරිය ආඩම්බරෙන් කියන්නේ. පඩි පෙර නගිනකොට මොකෝ බෑම නංගි නග ගන්න අම්මේ නග ගන්න අයයි බර හරිය ආසාවෙන් හිටියේ බර වැඩි කියලා. අනේ අර බර කිලෝ ගන්න උස්සන්න බෑ දැන් උඩ තට්ටුවට. දැන් ඔය බලන්න කඳු වල ගෙවල් හදලා ජීවත් වෙන මිනිස්සු සැපද්ද දැන් කියන්නේ ෂෝක් නේද කඳු ප්‍රදේශයේ. අනේ අම්මේ දවසට අර කිලෝ 75ක් විතර උඩ අරයි යනවා. ආයි උදේට පල්ලම් බස්සනවා. ආයි වතුර ගේනකොට උඩ ආයතරයක් වතුර ගේන්න පල්ලෙහාට එනවා ආයි වතුර ගත්ත එක කිලෝ 75ක් විතර කන්දේ උඩට ගෙනියනවා විපාකයක්ද නැද්ද එහෙනම් කදු ප්‍රදේශයක ගයක් හම්බෙන්නේ මොකේටද එහෙනම් විපාකයක්. එයාට කොහොමද ලෝකයෝ කියන්නේ? හරි සුන්දරයි. ලස්සන කඳු ගැටයක පුංචි ගයක් හදන් පොල් සම්බෝලයි පතු කාගෙන එහෙම කියන්නේ කොහොමද? මොනතරම් මෝහයකට අහුවෙලාද කියලා දැන් තේරෙනවද? දැන් ඕක කියන්න බා කඳු ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ට මම මේක නිකන් කිව්වේ උදාහරණයක් විදියට. ඒක ඊට පස්සේ මේ කොහෙද ඔය පිස්සු හොම එකක් කියලා නෑ බුදුදහම කියයි මේක එහෙම ගන්නෑ මම නිකමට කිව්වේ ඒක ඔන්න බලන්න විපාක හැදෙන හැටි දැන් ඔබට චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් අවබෝධයක් තියෙනවද කියන්නකෝ එහෙනම් මූලික වශයෙන් මේ හතර කියන්නකෝ වැඩි වැඩි විස්තර නැතත් දුක මොනව කළ යුතුද අද හිටපගේ ප්‍රයෝජනයක් ගන්න එපා දුක මොනව කළ යුතුද පිරිසිඳ දකින්න ඕන දුක්ඛ සමුදය පහ කරන්න ඕන දුක්ඛ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වඩන්න ඕන භාවනා කරන්න ඕන. ඒ ටික මතක නම් අනිත් ටික හදා ගන්න පුළුවන් නේ. ඔන්න ඔය යමෙකුට ඔය හතර ලැබෙනවා නම් ඕක ලැබිලා තියෙන්නේ නිකන් වේදනා චෛසිකෙන්ද ප්‍රඥා චෛසිකෙන්ද ප්‍රඥාවේ එහෙනම් ඕකට කියනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි ඔන්න ඔය හතර පැනනම් අදයා කවුරු බවටපත් වෙලාද සම්මා දිට්ඨියටපත් වෙනවා කියලා බුදුහාඳුර දේශනා කරනවා. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? අරි අටමගේ මොකද්ද? පළවෙනි අංගය. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්වාංගමයි. ඒ මොකද්ද? කෙනෙකුට ඉස්සෙල්ලම පහළ වෙන්න ඕන සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොකද්ද? සම්මා සංකප්පය ඉස්සෙල්ලා පහළ වෙන්න බෑ. ඉස්සෙල්ලා මොකද්ද පහළ වෙන්න අනිවාර්යයෙන්ම. ඒක නියමයක්. ඉස්සෙල්ලාම පහළ වෙන සම්මා අන්න එහෙනම් ඉර පෑයීමට අරුණෝදය පූර්වාංගම වෙන්නේ යම්සේද අරියට මගේ පූර්වාංගම වෙන්නේ මොකද්ද? එහෙනම් අරුණෝදයෙන් ඉර පායන්න පොඩ්ඩකට කලින් මිසක ඉර පෑවුවට පස්සේ නෙවෙයිනේ. අන්න ඒක තමයි උපමාව. බලන්න කොහොමද කියලා අරගෙන. එහෙනම් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? කියන්නකෝ දැන් සම්මා දිට්ඨිය කියන්නේ. හරි දැකීම, නිවැරදි දැකීම, යහපත් දැකීම. ඒ කියන්නේ ලෝකෙට හරි දැකීම, නිවැරදි දැකීම, යහපත් දැකීම කළොත් ආයි කොහෙද යන්නේ? නෑ හරි දැකීම, නිවැරදි දැකීම, යහපත් දැකීම කියන්නේ මේ ලෝකෙට මොනවද කරන්නේ? යහපත නේද? ඒ හේතුවෙන් ආයි කොහෙද යන්නේ? ආයි සුගතිය යන්න හදන්නේ ඔය. දැන් දැන් අපි මෙච්චර මේ මහන්සුනේ ආයි සුගති දිවි ලෝක යන්නද? හරි නෑ ඔය කිව් එක හරි පොතේ තියෙන ඕකනේ ඉතින්. හරි දැකීම, නිවැරදි දැකීම යහපත් දැකීමෙන් කවුරු හරි කෙනෙක් ලෝක ජීවත් වෙනවා නම් ඒ හේතුවේ ඵලය ලෙස එයාට කොහෙද ලැබෙන්න ඕන? සුගතිය. ඕක නෙමෙයි අපි හොයපු සම්මාදිට්ඨිය. ඒක හොයන්න අපි යන්න ඕන නිරුක්ති පරිසම්මිදා ඥානයේ පිහිට පතාගෙන. සං කියලා මම ඔබට කිව්වේ මොකද්ද? එකතුව. මා කිව්වේ මොකද්ද ඒකෙන්? එකතුවෙන් මිදී මිදිය යුතුයයි මොකද්ද හටගන්නේ? දැක්මක් හටගන්න. එහෙනම් මේ ලෝකෙට එකතු වෙන එකෙන් මිදෙන්න ඕනේ කියලා දැක්මක් හටගන්න එකට කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. එහෙනම් අර පැත්තේ මෙච්චර කල් තිබුණේ මොන දෘෂ්ටියද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කැඩෙනකොට මොන දිට්ඨියද හැදෙන්නේ? අන්න දැක්ක නේද වැඩේ හැටි. සම්මා දිට්ඨිය කැඩෙන්නේ නැහැ. නමුත් ඔක සක්කාය දිට්ඨිය අපි කතා කරේ දෙකට විතර. දැන් දෙකට එක කැඩලා මේ දැන් මේක හැදෙනව නෙවෙයි. ඕක එකට එක ක්‍රියාවලියක් අටක් ගාලා ඕක වෙනවා. අපිට ඉතින් විස්තර කරන්න වෙලා යනවා. එහෙනම් සම්මා දිට්ඨියද කීයක් තියෙද ලෝකේ? දැන් එකක් කියවනවා හරි දැකීම, නිවැරදි දැකීම, යහපත් දැකීම කියලා. ඒ එහෙනම් සම්මා දිට්ඨිය කීයක් තියෙද ලෝකේ? බුදුහාඳුර කියන සම්මාදිට්ඨිය දෙආකාර වේ. එකක් ලෞකික වේ එකක් ලෝකෝත්තර වේ. ඒ කියන්නේ මොකද්ද? හරි දැක්ම නිවැරදි දැක යහපත් දැක්ම කරන අය ඒ සම්මාදිට්ඨියෙන් කියලා මොකද කොහෙද යන්නේ? සුගතියට. සංකේන එකතුවෙන් මිදිය යුතුයි නැත්නම් නිවන් දැකිය යුතුයි කියලා යමෙකුට අදහසක් ආව නම් ඒ සම්මාදිට්ඨියෙන් කියලා ඒගොල්ලෝ කොහෙද යන්නේ? නිවනට. මිත්‍යා දෘෂ්ටියකින් නෑ උන් කොහෙටද යන්නේ? සතර පායට. පාරවල් කීයද? 3යි. අද ලංකාවේ පාරවල් කීයක්ද ඇරලා තියෙන්නේ? දෙකයි. එකක් බැරියර දාලා වහලා තියෙනවා. මොන කොහෙටද පාරවල් දෙක තියෙන්නේ? සතර පායට පාර ඇරලා තියෙනවා. සුගතියට පාරලා කොහේ පාරද වහලා තියෙන්නේ? ඒක තමයි මේ පිරිස කරගලන්නේ. දැන් තේරුණාද? ඔන්න දැන් එහෙනම් ඔබට බුදුහාමුදුර දේශනා කරනවා සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියසේ දකින්න මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියසේ දකින්න සම්මා දිට්ඨිය දෙයාකාර බව දකින්න එකක් ලෞකිකයි එකක් ලෝකෝත්තරයි. එහෙනම් මේ තුන වෙන් කළා හඳුනා ගන්න යමෙකුට එයාට සම්මා දිට්ඨිය පිළිබඳ මොකද්ද පාළ වෙන්න ඕන? සම්මා දිට්ඨිය. පුළුවන් තේරුම් ගන්න. මේ තුන එක ගොඩට තේරුම් ගන්න නැතුව මේවා වෙන් වෙන් කළා දකින්න නම් සම්මා දිට්ඨිය පිළිබඳ මොකද්ද පහළ වෙන්න ඕන? සම්මා දිට්ඨිය පහළ වෙන්න ඕන. පැහැදිලි නේද? එහෙම ඇයි එහෙම ඒක පහළ නූණ නම් මොකෝ වෙන්නේ මේක ලෞකික සම්මාදිට්ඨිය මේක ලෝකෝත්තරයක මේක මිත්‍යා දෘෂ්ටිය කියලා වෙනම දකින්න බෑ අන්න ආකාර දකින්න බෑ දැක්කේ නැත්තම් වැඩේ කෙරෙන්නේ නැත එහෙනම් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියසේ දකි මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියසේ දකි සම්මාදිට්ඨිය දෙයාකාර භවි භව දකි එකක් ලෞකික භව දකි එකක් ලෝකෝත්තර භව දැන් සම්මාදිට්ඨිය හඳුනා කියන්නකො. දැන් එක සංකේන එකතු වෙමින් මිදෙන්න ඕන කියන්නේ නිවන් දකින්න ඕනේ කියලා දැක්මක් හැදුනා කියන්නකො කාට හරි. මේ මන ටික අහලා. දැන් මිනිහා මොකෝ කරන්නේ ඉස්සෙල්ලම? ඉස්සෙල්ලම මිනිහා ක්‍රියාත්මක කරන්නේ මොකද්ද එහෙනම්? මිනිහා ඉස්සෙල්ලම වැඩ හිත නේද ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලම. මොකක් කරන්නේ? එහෙනම් නිවන් දකින්න වැඩේ ඉක්මනට කරන්න පටන් ගන්න ඕනේ. ඇයි එහෙම දැක්කේ? ලෝකේ මොකද දැක්කේ? අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දැක්කා. දුක්ඛාර සත්‍ය දැක්කා, දුක්ඛ සමුදය දැක්කා, දුක්ඛ නිරෝධය දැක්කා, දුකින් මිදීමේ මාර්ගය දැක්කා. දැන් ඉතින් මොනව බලන් ඉන්නද? එහෙනම් ඉක්මනට මේ අසාර ලෝකයෙන් මිදෙන්න මොකක් කරන්න ඕනද? නිවන් දකින්න ඕනේ, මාර්ගය යන්න ඕනේ කියලා ඉස්සෙල්ලම කොහෙටද අදහස එන්නේ? හිතට. මොකද සම්මා සංකප්ප. මේක මේ ඕඩර් එකකට වෙන දෙයක්. දැන් ඊට පස්සේ යා කියන්නේ මොකද්ද? අනේ ඒ අය ඉතින් බණ අනේ මට නිවන් දකින්න ඕන මට තව බණ ටිකක් කියන්නේ කො කර්මස්ථාන දෙන්න. අපි නිවන් දකින්න වැඩේ කරමු නේද? අනිත් අයත් කියන ඊළඟට කොහෙද වැඩ කරන්න පටන් ගන්නෙ? වාචා වචන. ඊට පස්සේ මොකද වෙන්නේ? සිත වැඩ කරා වචන වැඩ කරා දැන් කොහෙද වැඩ කරන්නේ? අන්න බණහන් එනවා කර්මස්ථාන කරනවා ධර්ම සාකච්ඡා අහනවා බම් දන් දෙනවා දැන් අන්න කයත් වැඩට බැස්සා මොකේද සම්මා කම්මන්ත සිත වචන කය සම්මා මොකද්ද සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන තුන වැඩ කරනකොට එයාගේ ජීවිතේම දැන් මොකේද වෙන්ුනේ නිවන් දකින වැඩේට ඒ කියන්නේ මොකද්ද සම්මා ආජීව ඕක කරගෙන යනකොට ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකෙ නිකම්ම කරයි යන්න බෑ බාධාවල් එනවද නැද්ද එනෝ ඒවට වෑයම් කරගෙන කඩාගෙන යනකොට සම්මා වායාම පහළ වෙනවා දැන් හැමතිස්සෙම කනකොට බොනකොට නිදා ගන්නකොට භාවන හැමතිස්සෙම ගමනක් කරනකොටත් මොකක් ගැනමද සිහිය තියෙන්නේ නිවන් දකින්න නම් රාගයකට බැඳීම දේශයකට බැඳීම මෝහයකට බැඳීම මොකක් කළ යුතුද අනේ අම්මෝ ඒක නම් කරන්න බෑ එහෙනම් හැමතිස්සෙම මොනව පිළිබඳ සිහියෙන්ද ඉන්නේ රාග දේශ මෝහ පිළිබඳ සිහියෙන් ඉඳගෙන යමක් යමක් නිසා රාගේ හටගනීද ටක් ගාලා ඒක මොකක් කරලා දානවද අතාරිනවා එහෙනම් ඕක මොකද්ද වැඩෙන්නේ ඔය සම්මා සති සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මාර්ගාංග හත වැඩෙනකොට එයා මොන සමයටද ඇදිලා යන්නේ නිවන් සමයට ඇදිලා යනවා ගිහිල්ලා ඉවරයි ඒක මොකද්ද සම්මා සමාධිය දැන් ඔය හත ඕක තුල යමෙක් ඉන්නවා නම් එයා මොකක් වෙනවද ඕක තුල ඕනෑම කෙනෙක් මොනව වෙයිද ඉන්නේ ශික්ෂණය වෙවි ඉන්නේ කියන්නේ මොකද්ද සීක වෙවි ඉන්නවා ශික්ෂණය වෙනවා. දැන් ශික්ෂණය ළමයි ශික්ෂණය කරනවනේ. ඒකනේ ශිෂ්‍යයා කියන්නේ. සේක වෙවි ඉන්නවා. ඉතින් ආර්ය මාර්ගේ වඩ වඩ ඉන්න උඩින් එයා මොකක් තුලද? අරියට මග නොහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තමයි ආයේ ඉන්නේ. හැබැයි ආයේ මඟුල් ගෙදරක ගිය හැටි මොකද වෙන්නේ? ආය ආරෂ්ඨ මාර්ගය එළියට එනවා. ඉතින් ආය අතර ගිහලා දෙසිස් කතා කරනවා සම්ප්‍රප්පලාප ආ කොහොමද මේ කොහෙන්ද ගත්තේ? අරක මේක අහනකොට ආයේ ආ එළියට යනවා මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය එළියට යනවා. ඉතින් ආයෙ ගෙදර ආවට පස්සේ ඔන්න බය හිතුණා. අනේ දීනේ මම මේ පැය ගාණක් දැන් මොනවද කරේ මම මේ අම්මෝ ඉක්මනට ඉක්මනට මේ නිවන් මාර්ගයට ඇතුළු වෙන්න ඕන කියලා ආයිටක් ගන්නවලු. එහෙම තමයි යන්නේ. මුලදී මේක එක දිගටම ආර්ය අෂ්ටාංග මාර්ගය තුල යන්න බෑ කැඩි කැඩි යන්නේ. හැබැයි ඉතින් ඕක එහෙමයි කියලා එහෙම දවසට පැය 24න් 23ක් සම්මාදි මේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දාලා ඉතුරු එක කමන්නෑ මට පොඩි ඉන්ටර්වල් එකක් කියලා කඩේ හන්දිය පැත්තේ ගිහිනලා කියලා වැඩක් නෑ. වැඩේ අවුල් වෙනවා. පුළුවන් නම් ඉක්මනින් මාර්ගය වැඩෙන්න කීය හිතියද? පැය 24ම පුරාණ ඉතින් බෑ 24ම ඉන්න නම් මොන මොකක් වෙන්න ඕනද මොන කෙතේ ඉන්න ඕනද නිසරු සරු නැති කෙතේ ඉන්නවද මධ්‍යස්ථ කෙතේ ඉන්නවද සරු කෙතේ ඉන්න ඕනද සරු කෙතේ ඉන්නේ කවුද භික්ෂු භික්ෂුණීන් වහන්සේලා පමණයි ඒකනේ සිවුරක් දාගත්තේ සරු කෙතට යන්නනේ ඒගොල්ලෝ වල් පැල උදුරලා තමලා වතුර හරවලා පෝර දාලා කෙත ඉක්මනින්ම අස්වද්දලා මොනව කරගන්නවද නිවන් දකින්නවා ගිහියන්ට වන උපාසක උපාසිකාවන්ට ඉන්න බෑ සරුගෙත. ඉතින් බොහොම අමාරු. එයා ඉන්නේ මොකේද? අමුදරුවෝ ආරක්ෂා කරමින්, රැකී ආරක්ෂා කරමින් මාළු ගේන්න යන්න වෙනවා, එළවලු ගේන්න යන්න වෙනවා. දැන් තමන් මාළු කෑවා කියලා හරින අනිත් දැන් මාළු කණේ වුණත් මාළු කන්න එනවනේ ඒකින්ද ඒ ඇයට මාළු ගේන්න යන්න වෙනවා. ඉතින් මොකද්ද කරන්නේ? අර දුක් ටික මල ගෙදර යන්න ඕන. ඒ අතර තමයි අර වැඩ ටික කරගෙන යන. අන්න ඒගොල්ලෝ ඉන්නේ මොන කැතේද? මධ්‍යම කැතේ. අනික් කට්ටියට මොන කේද මේ මොකක්ද දන්නේ දෙකයි ඉන්න මොකද වල් බිහි වෙච්ච කෙතේ ඌ ඉන්නේ උට කවදාවත් දිවණක් පේන්නවත් නැහැ බුදුහාමුදුරෝ ඔය කෙත් තුනේ මොන කෙත දිහාද වැඩිපුර බැලුවේ සරු කෙත හැබැයි ඔක මේ අපි බැලුවොත් ලෝක සම්පත ආර්ථික විද්‍යාවෙන් බැලුවොත් එහෙම බලන්න ඕන මොන කෙත දිහාද මේ මේ මොකද මොන කෙතද වල් බිහි වෙච්ච කෙත දිහා බලන්න බලන්න කොච්චර වැදද තියෙන කාගේ දිහාමනේ බලන්න එහෙම තමයි අන්න ඒකට කියන්නේ බුදුදහමේ සමමෙත බුදුදහමේ සමමෙත කියන්නේ ඕක තමයි. ඒ කියන්නේ ආර්ය මාර්ගය පූර්ණේ කරලා වැඩිපුර ගන්න අයට තමයි බුදුහාමර වැඩිපුරම උදව් කරන්නේ. එහෙම අනිත් ඒවා කොහේ ගන්නද ඉතින්? එහෙම ගන්න ක්‍රමයක් ලෝකේ නැහනේ. ඔන්න ඕක බලන්න ක්‍රමවේදය. ඉතින් ඕක තුල යනකොට දැන් එහෙනම් දිගටම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්නද ඔබ කැමති? විටින් විට ඉන්නද? දැන් මෙහෙමයි ඉතින් පැරණි මොකක් හරි හිතට આવොත් එහෙම පරණ ආස්වාද කැල්ලා මට මිනිත්තු 5ක් 15ක් විතර දෙන්න බැරිද මේක පොඩ්ඩයි ඒක හිතලා ඒක ආස්වාද ටික අරගෙන ඔන්න සට්ටක් ගාලා කලබලයට එනවා. එහෙම අමාරු. ඒක හැමතිස්සෙම එක පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නැතුව යනවා නැත හරි අමාරුයි. කරලා බලන්න ඔය ටයිම්ද. ලේසි නෑ මේ වැඩේ කිව්වට කරන්න ආයෙත් අර ගිහිල්ලා වැටෙන්න මොනවද හිත. අර අර කුණු ගොඩටම වැටෙනවා. හරි අමාරුයි. ඉතින් මේක වීරියෙන් යුතුව වැඩි යුතු දෙයක්. කිව්වා වගේ මේ දැන් මේ කතා කරනවා ගැනයි වඩන්න ගියාම. අඩුම තරමේ පුළුවන් තරම් රාග දේශ මොහ අයින් කර කර ගියොත් එහෙම යම් වීරියකින් අඩු ගානේ රැට හීනෙන් හරි රාග රාගී කොටසක් පෙන්නනවා. ඒක තමයි හැටි. ඕවා තන් ඔබට දැම්ම තේරෙන ගන්න ඉදිරියට ඔය තේරේ මාර්ගය වඩනකොට ඊට පස්සේ ආයි බංගනවා. ඒ කියන්නේ මේක ලේසියෙන් නම් ඉතින් හිතන්න එපා නිවන් දකින්න. මහා වීරයක් ගන්න ඕන. එහෙනම් අපි මොකද්ද දැන් ඔබ හොඳටම හිතන්නකෝ කෙනෙකුට අරියට මග ඇතුළ දිගටම ඉන්න නම් මොකද්ද අපි මොකෙන්ද බේරෙන්න ඕනේ? රාග වලින්, දේශ වලින්, ඇයි රාග දේශ මොහ වලින් පිරිච්ච ලෝකයක් නෙමේ තියෙන්නේ. මගේ අම්මේ එන්න එන්න ලෝකය උපමට්ටම් වෙනවා. එන්න එන්න වර්ණ වර්ණවත් වෙන ලෝකය. බලන්න දැන් මේ පැත්තෙන් ආර්ය මාර්ගයේ හැදෙන හැදෙනේ මෙහෙන් හයිවේ හැදෙනවා මේ මේ උයන් හැදෙන උ බලන්න ලෝකෙට මෙහෙන් ආර්ය මාර්ගය හැදලා නිවන් දකින්න හදනකොට මෙහෙන් මොනවද වෙන්නේ කාම පරිසරය හොඳට හැදෙනවා හැබැයි ඒක එපයි කියලා නෙමෙයි මම කියන්නේ ඒක තමයි ධර්මතාවය ඉතින් අර හයිවේ ටික දැක්කම අර පාක් ටික හදපුව දැක්කම අනේ ඉතින් අනිච්ච දුකන තමයි ඒ උනාට දැන් නම් ඉතින් පොඩක් ෂෝක් නේද රට කියලා ආයි ඇලෙනවා ඉතින් මොනව කරන්නද ඉතින් ඕක තමයි වැඩේ ඉතින් ඕකෙන් හරි පරිස්සමෙන් මේරෙන්න ඕන ඔන්න සී ප්ලේන් උත් එනවලු දැන් අනේ පොඩ්ඩක් යාපනයේ පැත්තට එහෙම යන්න පුළුවන් අනිච්ච දුකනත් ඇවිල්ලා වඩනවා ඉතින් ඔහොම තමයි හැබැයි ඉතින් ප්‍රඥාවන්තයනම් ඔය උගුල් වලට අහුවෙන්නේ නැහැ ඕක ලෝකේ හැටි ආර්ය මාර්ගයේ රටක වැඩෙනකොට කාම පරිසරයත් ඒකට අනුරූපව ඒක ලෝකේ ධර්මතාවය. ප්‍රඥාවත් ඇහුවෙන්නේ නැහැ ඒකට. ඒවත් පරිහරණය කරන මොකටද? ඒව අතාරින්න ඒවත් පරිහරණය දැන් අපි තුමු කාට හරි කෙනෙකුට ආර මාර්ග වන්න එයාට තියෙනවා මේ කොලෙස්ටරෝල්. අර පාකේ ඇවිදින්නේ නැද්ද? ඇවිදලා ඒ කොලෙස්ටරෝල් ටික අඩා ගන්න. නැත්නම් මේ ආර මාර්ග වඩා ගන්න බෑනේ. එයාට හයිවේ එකෙන් මනක් කියන්න යන දිනෝ දැන් මාත්‍රට. ඉතින් මේ අනේ මට මොකටද හයිවේ වලට ඇරෙන්නේ මම මේ පරණ පාර බැලුවා කියලා මෝඩෙක් වගේ යන්න අරගෙන ටක් ගාලා ගිහලා හරි පහසුවෙන් පැය එකමාරෙන් ගිහලා වරණට කියලා එනවා. ඒ හදව මිනිසුන්ට පින් දීලා කාට හරි. දැන් අපි නිතරම ওই පාරවල් හදව මිනිසුන්ට පින් දෙන්න නෙවෙයිනේ බලන්නේ මොකද්ද කියන්නේ. දැන් ගමේ ගෙදර ගාව කාපට් එක දානවා. දැන් මොකද කියන්නේ? ෂා හොඳයි නේද? මොන හොඳ පැත්තද කියන්නේ අපි නරක පැත්තද? මම මේ දේශපාලන පැත්තක් ගන්න නෙවෙයි. මොකද්ද අපි කියන්නේ? හොඳ ගානක් ගහලා ඇති. <laughs> ඔන්න දැන් අපි ඔය අනුමෝදන් කරගත්ත පිනන්ත පවද්ද? ඔතන ආර්යා ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? අනේ කොච්චර හොඳ ඇරද්ද දැන් ළමයිට ඉස්කෝලේ යන්න පුළුවන් පහසුවෙන් ලෙඩෙක් වුණාම ඉක්මනින් රෝහලට ගෙනියන්න පුළුවන් සාමින් වහන්සේ කෙනෙකුට පහසුවෙන් වඩින්න පුළුවන් බණක් කියන්න යන්න පුළුවන් දානයක් දෙන්න පෙරහැරක් යන්න චෝක් දැන් ගමේ පාර අනේ මේ හදපු ඇත්තන්ට මේකට මිල මුදල් වෙන් දුන්න යත්තොද මේකට ශ්‍රම කඳුලක් වැය කර ඇත්තන්ට යහපතක්ම වේවා කියලා පින්න අනුමෝදන් කරන්න පුළුවන් හැබැයි ඉතින් මොකද ඉතින් දැන් අපි කියන්නේ ඒක අනිත් පැත්ත පව් අනුමෝදන් කරගන්න හැබැයි ඉතින් කවුරු හරි කෙනෙක් ඕකේ මාටිය ගහලා දෙනම් ඒක කන්නේ කවුද ඒක එයා කනවා. ඉතින් ඒක අපි කිව්වයි කියලා නවත්තන්න බෑ. ඒක ඒක වෙනම කතාවක්. අපිට මොකටද ඒක? ඉතින් අපි ඕක දැක්කා වගේනේ කියන්න තනද ඒක. හැබැයි ඉතින් 99ක් අද රටේ බැලුවම ඉතින් එහෙම තමයි. නමුත් අපිට ඕක මොකටද? මේ නිවන් දකින මොනසට ඕවා විස්තර කර කර ඉන්න ඕනේ නැහැ. ඒවයින් අයින් වෙන්න ඕන. අන්න ඒකයි තියෙන්නේ. එහෙනම් දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දිගට ඉන්න නම් මොකද කරන්න ඕන? රාග දේශ මොහොනින් බේරෙන්න ඕන නේද? මොකේද රාග දේශ වලට අහු වෙන්නේ මොකද්ද අපේ? ඇහැ අහු වෙනවා. කන අහු වෙනවා. නාසය අහු වෙනවා. දිව අහු වෙනවා. කය අහු වෙනවා. මන අහු වෙනවා. දැන් එහෙනම් ඒ රූප දැක්කම මනවඩන රූප දැන් යනකොට දැන් දැන් ඉස්සර නම් ගවුම් ඇඳගෙන ගියාම කෑ ගැව්වා. දැන් ඊට පස්සේ ගෑනු අය අඳින්න පණ ගත්ත මොනවද? ඩෙනිම් අඳින්න පණ. දැන් ඩෙනිම් අඳින සාමාන්‍ය ඩෙනිමක් විදියට හිර කළා තද කළා අඳිනවත් දැන්. දැන් අර ගවුමට වැඩි අන්ත නැද්ද කාම පරිසරයේ ලෝකේ පාරට බැස්සම. දැන් ඕකට අහු වුණ එක මොකද වෙන්නේ? ඉවරට ඉවරයි ඉතින්. ආර්ය මාර්ගේ නෙමෙයි ආයේ සතරපා. ඉතින් ඕක ඒක තමයි ධර්මතාවයේ හැටි ලෝකේ. ඕවා හදන්න බෑ. එහෙනම් අපි මොකෙන්ද පරිසම් වෙන්න ඕන? ඇහැ බේර ගන්න ඕන. ඇහැ බේර ගන්න එක ඔයාලට කියන්නේ මොකද්ද? ඇහැ මොනව කරනවද? සංවර කරනවා. ඇහැ සංවර කරනවා කියන්නේ මොකද්ද? එහෙම එකක් දකින්නට ඇද්දක පියන් ඉන්නවද? මගේ අම්මෝ වාහන වල හැප්පේ ඊළඟට පාරවල ඔහොම ඔය යන තරමට ඇස් පියා ගත්තොත්. එහෙම නෙවෙයි. ඔන්න ඉතින් මම ඉතින් මගේ ඇහැ ඇදිලා නොයි රූපට ඉතින් ඕව දිහා බැලුවා පස්සේ මට ආයෙසර මම මේ මොකද කරන්නේ? මම මේ නැවත රාගයක් උදා කරගන්නවා. ඔය මම නම් නිවන් මඟ නෙවෙයි ඔය. ඔය ලෝක මඟ. එහෙනම් මං ඕකට බැඳීම මට වැඩක් නැහැ කිසිම හරයක් නැති. අනිච්ච දුක්ඛ අනත් ලෝකයක මං ඕකට බැඳෙන්නේ නැහැ කියලා අදහස කරගෙන කඩා ගන්න එක. එහෙම නැතුව ලෝකය හදන්න අපිට බෑ. අන්න ඒකට කියන්නේ මොනව කරනවද කියලාද? සංවේනේක මොනව කරනවද? ඇහෙන් සංගනේක මොනව කරනවද? වර කරන වර්ජනය කළා දානවා. එහෙනම් ඒකට කියන්නේ ඇහැ මොනව කරනවා කියලාද? සංවර කරනවා. කන මොනව කරනවද? සංවර කරනවා. නාසය මොකද කරන්නේ? සංවර කරනවා. දිව සංවර කරනවා. අමාරු මේක ඕකනේ දැන් මේ දවස්වල කෑම වර්ගමනේ හොයන්නේ. කය මොකද කරන්නේ? සංවර කරනවා, මන සංවර කරනවා. අන්න ඉන්ද්‍රිය සංවර කරනකොට අර පැත්තෙන් බව හැදෙන එක මොකද වෙන්නේ? නතර වෙනවද නැද්ද? අන්න ඔකට කියනවා භව නසනවා. භව නසනවට කියන මොකද්ද? භාව නාව ඉන්ද්‍රිය සංවර කළා කරන භාවනාව නිසා ඔකට කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය භාවනාව. ඕක දැන් කරන්නේ වාඩි වෙලා පළම් බැඳගෙන වම් අත උඩ තිය දකුණු අත තියාගෙනද පාරේ සමාජයේ එළියට බහැලාද? එළියට බහැලා කරන්නේ ඉන්ද්‍රිය සංවර කරන්න එපා එළියේ රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා මොකද්ද අරන්නගතෝ වුණාම ඉතින් මොනව මොනව පේන්නද? මොකක් කරන්න සංවර කරන දෙයක් නැහැනේ. ඒතකොට මන විතරයි සංවර කරන්න තියෙන්නේ. එළියට බැස්සායට සංවර කරන්න පුළුවන් මොනවද? ඕකට කියන්නේ එනම් බුදුදහමේ නිවන් දකින වේගවත්ම ක්‍රමය මොකද්ද? ඉන්ද්‍රිය භාවනාව. කල යුතුයම දේ. ඔබට වැඩ පොලේ පාසලේ පාරේ මේ දුම්මිය ස්ථානේ බස් නැවතුම් පොලේ ඕන දනක කරන්න පුළුවන් එකක් ඕක. හැබැයි ඉන්ද්‍රිය සංවරය ගැන ඇහැ ඇහැ පියාගෙන කන වහගෙන ඉන්න එක නෙමෙයි. ඒව මොනව ලෙස දාලාද අයින් කරන්නේ? අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස අරගෙන මූල ධර්මයේ දාලා අයින් කරන්න අපුවන්නන්න අනේ නෝ කියලා එහෙම ගන්න එපා. ඒක ඒක දේශයේ තියෙනවා. දැන් හරි වැඩේ මේ බණ අහපු නිසා මේක බලන්නත් බෑ. දැන් නොබලත් බෑ. ඒ ඒ තත්ත්වෙට වැටෙනවා ඊළඟට. එහෙම නෙමෙයි. ඉතින් ඕකට මහා වේදක් ගන්න නැතුව අනේ ඉතින් ආයෝග බැලුවත් මම ඕකට බැඳෙන එක නෙවෙන්නේ. ඉතින් මගේ නිවන් මඟ මේකෙන් වැහෙනවනේ. මට ඕන රාග දේශ මොහ නැමැති ලෝහම ලෝකමග නෙවෙයි රාගක්කය දේශක්කය මෝහක්කය නැමැති නිවන් මග මට ඕන. ඉතින් මම දැන් මෝඩෙක් වගේ දැන් ඔය මොකක්ද ආයි කරන්න කියලා Tamanටම තමන් බැනගන්න. හයියෙන්ද? නෑ හිතෙන් බැනගන්න. ඔන්න කෙනෙක් ඉන්ද්‍රිය ඔය වඩනකොට මොනවද ඔය වැඩෙන්නේ? ඔය මොනවද වැඩෙන්නේ කියනකොට ඉන්ද්‍රිය භාවනාව වඩනකොට මොකේද ආයි ඉන්නේ? සිහියෙන් ඉන්නේ මොනව පිළිබඳ? රාග දේශ මෝහ පිළිබඳ හොඳ සිහියෙන් ඉන්නේ. මොකද්ද සතර සතිපට්ඨානය වැඩෙන්නේ. කයානුව, සිතානුව, වේදනාවානුව සහ දහම්මනුව කියලා කොටස් හතරට ඕක බෙදලා තිනවා. එයා මොකද්ද ප්‍රධාන වශයෙන් සිහියෙන් ඉන්න මොනව පිළිබඳද? රාග දේශ මෝහ කොයි වෙලාවද ඇති වෙන්නේ? ඒක අතාරින්න දාන සිහියෙන් ඉන්නේ. අන්න ඒකට කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය වැඩෙනවා. එහෙනම් කරේ මොකද්ද? ඉන්ද්‍රිය භාවනාව වැඩෙන්නේ මොකද්ද? සතර සතිපට්ඨාන. දැන් ඕක වැඩනකොට ඔය වැඩෙන්නේ පින්ද කුසල්ද? ඔන්න ඕක හරියට තේරුම් කරගන්න. ඔය වැඩෙන්නේ පින්ද කුසල්ද? අන්න පින් සහ කුසල් කියන එකද දෙකක්ද? සුමනාවනි දන් දිය යුතුය පින් කළ යුතුය. පින සුඛයට හේතු වේ. කුසල් නිවනට හේතු වේ. එතකොට එහෙනම් ආර්යෝ වඩන්න ඕන පින්ද කුසල්ද? දෙකම. එහෙනම් සුමනා සූත්‍රය මොකටද බුදුහාඳුර කියන්නේ සුමනාවනි දන් දිය යුතුය පින් කළ යුතුය. පින සුකේට හේතු වේ කුසල් නිවනට හේතු. ඉතින් මොකටද ආර්ය මාර්ගය යන යට පින්? ඔබ කැමති දුකෙන් නිවන් දකින්නද සැපෙන් නිවන් දකින්නද? දුක්ඛාපටිපදාවෙන් යන්නද කැමති? සුඛාපටිපදාවෙන් යන්නද? ඉතින් එහෙනම් පින් කරන්න. මොකටද පින් කරන්නේ සසර සැප විඳින නෙමෙයි මොකද්ද? මගේ නිවන් මාර්ගයට උපනිශ්‍රය වේවා කියලා ආර්යෝ පින් කරන්නේ. ආර්යෝ පින් කරන්නේ සසර ගමන සැපෙන් යන්න නෙමෙයි. මොකටද? මේ පින මගේ නිවන් මගට නිවනටම උපනිශ්‍රය වේවා. එයා එතකොට මොකෙන්ද මේ පින් වල ඒ පින් වලින් ලැබෙන්නේ මොකද්ද? සුඛය. කුසල් වලින් ලැබෙන්නේ මොකද්ද? නිවන. එහෙනම් ලංකාවේ පිනුයි කුසලුයි අද දෙකක් දෙකක් කරගෙන දින්නේ. එකක් කරගෙන ඉන්නේ. බලන්න කොච්චර පටලවගෙනද. කූසල් කියන්නේ මොකද්ද? කූ කියන්නේ පහත් දේවල්. කූකුලා වෙන්නේ පහත්තර කරලානේ. කූ කියන්නේ පහත් දේවල්. පහත් දේවල් සලාහරනවට කියන්නේ මොකද්ද? කූ සලාහැරීම නොහොත් මොකද්ද? කුසල් වඩනෝ. පැහැදිලි නේද? එහෙනම් දැන් සතර සතිපට්ඨාන ඉන්න ඕන මොකද වෙන්නේ? උපන් කුසලයක් එනං ඒක මොකද වෙන්නේ? වැඩි දියුණු වෙනවා. නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් පහව යටපත් වෙනවා. නූපන් අකුසල් නූපදිනවා. ඔය මොකද්ද වැඩෙන්නේ? සතර සම්‍යක් ප්‍රදාන. එදා මේ ලෝකෙට කැමැත්තෙන් හිටියේ ඡන්ද කැමැත්ත චිත්ත හිත හැදෙන්නේ ලෝකෙට වීරිය වඩන්නේ ලෝකෙට විරිය ඒ පැත්ත විමර්ශනා කර කර හොය හොය යන මොන පැත්තද? ලෝකේ පැත්තට එදා ඡන්ද චිත්ත විරිය විමර්ශ දැන් කොහෙටද වැඩෙන්නේ? නිවන පැත්තට ඡන්ද චිත්ත විරිය විමර්ශ වැඩෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? සතර එර්ධිපාද වැඩෙනවා. අන්න දැන් අපි අනන්ත සංසාරයේදී මොනවා කරලා දාවේ? ඉන්ද්‍රිය අපේ මේ තියෙන ඉන්ද්‍රිය වඩාගෙන ආපු ක්‍රමයක් තියෙනවා අපේ සාසනේ මොකද්ද? සද්දා, සීල, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ අපි හැමෝටම තියෙනවා. ඒ අපි එකිනෙකා ඒවා එක එක ආකාරයෙන් තමයි ගෙනල්ලා තියෙන එක එක මට්ටම් වලින්. දැන් ඕක නිකන් එකක් දෙකක් මං කියන සද්දා ඉන්ද්‍රිය වැඩි එක්ක නම් මොකද කරන්නේ? හාමුදුරුවෝ දැක් බික්ෂුන් වහන්සේ නමක් දැක්කත් වඳිනව. හරීම සද්දා. ඒගොල්ලෝගේ මොන ඉන්ද්‍රියද බලවත්? එයාට මුකුත් කියන්න බෑ. එයා මොන ඉන්ද්‍රියද බලවත්? සද්දා ඉන්ද්‍රිය හරීම සද්දාවයි කවුරු හාමුදුරුවෝ කෙනෙකුට උඩකින් වාඩි වෙන්න හරී ගරුත්වයක් අන සද්දා ඉන්ද්‍රිය බලවත්. එයාට මොකුත් කියන්න එපා. හැබැයි ඒගොල්ලෝ නිවන් දකින්නවද නැද්ද? නිවන් දකින්න කට්ටිය. තව කට්ටියක් මොන එකද? වීරේන්ද්‍රිය බලවත් කට්ටිය මොකෝ කරන්නේ? හාමුදුරුවෝ මට දෙන පෙරහැර සංවිධානය කරනවා. අර දුන මේ දුන සිල් ගන්න එකටත් යනවා. එහෙට දාන සංවිධානය කරන්න යනවා. ප්‍රය 10ට 11ටත් වැඩ ඔක්කොම මොන චරිතයක්ද ඒක? වීරේන්ද්‍රිය බලවත් කට්ටිය. තව කට්ටියක් ඉන්නවා මේ ඉතින් මොකද්ද? හරි සමාධිගත වෙලා මේ බණක් අහන්නේ අන්න ඒක නම් කියනකොට හැබැයි දැන් මේ කට්ටිය ගියක් දන්නේ නැහැ. ඔය සමාධිගත ඉන්ද්‍රිය බලවත් කට්ටිය තමයි මේ බණ අහනකොට මොනව කරගෙන දින්නේ. ඇස් සම දැන් ඕන දැන් ආහා අපි ඒක තමයි කරේ කියලා කියයි දන්නේ නැහැ. නිදා ගන්නව නෙමෙයි ඇස් වහගෙන හරි සමාධිගත වෙන්නේ සමාධි ඉන්ද්‍රිය බලවත් කට්ටිය. තව කට්ටයක් ඉන්නවා නේ මට මල් පූජා කරන්න ඕනත් නැහැ මේ ඔය සමාධිය ඕනත් නැහැ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේකට උත්තර දෙන්න මට අග්ගල යන්න ඕන. මොකද්ද ඔය කට්ටිය කවුද? මට මේ බෑ බෑනේ මල් දාන වලට ඉන්න බෑ මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා මේකට උත්තර දෙන්න මට අග්ගලම යන්න ඕන කවුද ඔය ප්‍රඥා ඉන්ද්‍රිය ඒ අය ඔයාලට කිසි දෙයකට කැමති නැහැ ගැටලු 28ක් අග්ගල ගියා ඒ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කට්ටිය ඉතින් ඒකට මොකුත් දොස් කියන්න බෑ ඒක එක නම් ඉන්ද්‍රිය නානත්වය ඇති ඒ සසර ගෙනාපු විදිය ඉතින් දැන් ඔබ මොන ඉන්ද්‍රියද කියලා තමන් බලා ගන්න ඉතින් අනුන්ට කියන්න බෑනේ ඔක ඉන්ද්‍රිය පරෝපරයන් ඥාන තියෙන කාටේ බුදුහාමුදුරන්ට නේද තමන්ගේ එක ඉතින් බලා ගන්න ඉතින් ඕක. ඉතින් ඔන්න ඕක දැන් ඔන්න ඔය පංච ඉන්ද්‍රිය වැඩෙන්න පටන් ගන්නවා. පංච ඉන්ද්‍රිය මතු වෙනවා දැන්. ඊට පස්සේ ඒව තවම එන්න එන්න මොකක් වෙනවද? ඔය මට්ටම තියෙන්නේ නැහැ. ආර්ය මාර්ගේනොට ඒක තවත් මොන වෙනවද? බලවත් වෙනවා පංච බල බවටපත් වෙනවා. ඊළඟට දැන් එයා අහපු දහමක් එක්ක දහමක් අහනවා 100න් ඉඳගෙන අර රාගදේශ මොහ පිළිබඳ ඉඳගෙන 100න් ඉඳගෙන ඒ කියන්නේ සති සම්බොජ්ජංගෙන් ඉන්නේ 100න්. එයා එක්ක බණක් අහනවා එක්ක අහපු බණක් නැවත මොනව කරනවද? මෙනෙහි කරනවා. ඒක මොකද? ධම්මවිජය සම්බොජ්ජංගය. හරිනේ? ඒක කරනකොට මොකද වෙන්නේ? ටිකක් බාධා එන හින්දා ඒක ආයෙත් මොකද එයාට ඕනේ දෙන්න? වීරිය ඕන. ඒක තමයි. විරිය සම් බොජ්ජංගය වැඩෙනවා. ඊට පස්සේ මේ බණ ටික අහනකොට නැවත මෙනෙහි කරනකොට හරි සතුටක් දැනෙනවා. ඒ මොකද්ද? ප්‍රීති සම්පොජ්ජංගේ වැඩෙනවා. ඒ ප්‍රීතිය මූණ පුරා දැන් මේ ප්‍රීතිය දැනෙන්නේ කොහෙටද? ඔය ධානය වඩන කට්ටියක දැනගෙන ඉන්න. ප්‍රීතිය දැනෙන්නේ කොහෙටද? මූණට. අපි ඒකනේ කියන්නේ අම්මෝ මූණ හැඩෙනිකම් මේ මොකද මේ දවසවල? මූණ නිකන් පිරලා යන්නේ එහෙම කියන දැක්කනේ. කෙනෙකුගේ මූණෙන් තමයි දුක සපතික නිරූපණය වෙන්නේ. එහෙනම් ඒ වගේම ධානවලදීත් ප්‍රීතිය ලැබෙන්නේ කොහෙටද? ඉස්සෙල්ලාම දැනෙන්නේ. මූණට බලන්න ඕක ප්‍රීතිය මූණ සම්පූර්ණ සිසිල්දලයයි. ඒ ඒ ලබාගත් ප්‍රීතිය ඊට පස්සේ මොකද වෙන්නේ? ඇඟ පුරාම දැනෙනවා ඇටමිදුළු දක්වාම ඒ මොකද්ද? පස්සද්ධිය. ඊළඟට සති සම්පොජ්ජංගය, ධම්මවිජය සම්පොජ්ජංගය, විරිය සම්පොජ්ජංගය, ප්‍රීති සම්පොජ්ජංගය, පස්සද්ධි සම්පොජ්ජංගය දැන් මොකද වෙන්නේ? සමාධි සම්පොජ්ජංගය වැඩෙනවා. ඒ කියන්නේ මොන සමයකටද දැන් ඇදෙන්නේ? නිවන් සමයට ඇදෙනවා සමාධි සම්පොජ්ජංගය. දැන් ඒවට රාග දේශ මොහ පිළිබඳ ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. දැන් මහා සුවයෙන් ඉන්න මොකද්ද? උපේක්ඛා සම්බොජ්ජංගය වැඩෙනවා. ඔය ටික වැඩනකොට දැන් එයා ඉන්නේ කොහෙද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ කීයක් වැඩුණාද? කරේ මොකද්ද දැන් මට කියන්නකෝ. කරේ මොකද්ද? ඉන්ද්‍රිය භාවනා විතරයි කළේ. ඊටු ටික මොනවද ඔක්කොම නිකාම්ම ලැබෙනවා. දැක්කනේ මේ මාර්ගයේ තියෙන විද්‍යාත්මකම කල යුත්තේ මොකද්ද වීරියෙන්? ඉන්ද්‍රිය සංවර කර ගැනීම විතරයි. වැඩේට පොරවද? සතර සතිපට්ඨානය සතර සම්‍යප්ප්‍රදාන සතර එර්දිපාල පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය පොඩ එකතු කරයි යමුද සතර සතිපට්ඨානය හතරයි සතර සම්‍යප්ප්‍රදාන 8යි සතර එර්දිපාද 12යි පංච ඉන්ද්‍රිය 17යි පංච බල 22යි සත්ත බොජ්ජංග 29යි අරියට මග 37යි. කීයක් වැඩුණාද? 37ක් වැඩ මොකද්ද? සත්තිස් බෝධිපාර්ශික ධර්ම. මොන මොන පැත්තට පාර්ශ වෙච්ච පැත්තට පාර්ශවයට බෝධියට පාර්ශ වෙච්ච ඒවා. බෝධිය කියන්නේ මොකද්ද? එක්ක රහත් ඵලය. අපි යන්නේ ශ්‍රාවක බෝධියෙන් නේද? අන්න ඒ පැත්තට ඔය අංග 37ම වැඩෙනවා. හැබැයි ඔය 37 වැඩුවද අපි ඉන්ද්‍රිය භාවනාව කළාද? දැක්කද මේ කොනෙන් ඉන්ද්‍රිය භාවනා කරනකොට මේ ටික වැඩිලා වැඩිලා ගිහිල්ලා කොය තුලද එයා ඉන්නේ හැමතිස්සෙම ආර්ය අෂ්ටාංගේ මොන්න වැඩේ දැන් තේරෙනවද මේක කොච්චර කරනව නම් ලේසි කරන්න තියෙන අපේ වීරිය මොකද්ද ඉන්ද්‍රිය සං හැබැයි කරන්න අමාරු එකත් ඒක මේ සසරේ අපි මේ දෘෂ්ටි හදාගෙන පුරුදු වෙලා එක එකන දැන් එක එක දේවල් වලට මම රතු ජම්බු වල අර කෑම වලට අනේ මට නම් කොත්තුවක් ගන්න එක එකන දෘෂ්ටි හදාගෙන ඉන්නවා අපි මට නම් කුකුල් මස් කෑලක් නැතුව කන්න බෑනේ. ඉතින් දෘෂ්ටි හදාගෙන දැන් මූට මා කුකුල් මස් කඩයක් දැක්කම ඉතින් මොන ආයෙ සතර සතිපට්ඨාන නැද්ද එතකොට. කෙල හැරෙනවා. ඉතින් මේ දෘෂ්ටි වල ඉන්නේ යන්න එක තමයි කිව්වේ ලෝක සත්වය 84000ක් දෘෂ්ටි වල ඉන්නේ. බුදු කෙනෙක් බණ කියන්නේ 84000ක් මොන වෙල යන්නද? කොයි එකේ හිටියත් කැඩෙන්න තමයි බුදු කෙනෙක් බණ කියන්නේ. ඒක හැමෝටම කරන්න බෑ. ඒක කාටද කරන්න පුළුවන් ලෞතුරා බුදු පියාණන් වහන්සේ ඒකට කියනවා සාමුකන්හිත දේශනා. බුදු ඒකේ වේගය අපි එක වචනයක් කතා කරනවා බුදුහාඳුර වචන කීයක් කතා කරනවද 512යි ඒකට දෙකේ 9 වෙනි බලය සරුත්හාඳුර අපි එක වචනයක් කතා කරනවා සරුත්හාඳුර කතා කරන්න පුළුවන් වචන කීයද 256යි දෙකේ 8 වෙනි බලය ආනන්දහාඳුරට 100 කීයද 256 ඊළඟට කීයද 100 ආ 186 නේ ඈ ආ 128 කට ආනන්දහාඳුරට දෙකේ 7 වෙනි බලය එහෙනම් ඔක්කොම ඒ කාලේ ගිහිලා තියෙන්නේ මොන පාදෙන්ද ගිහිලා තියෙන්නේ දෙකේ පාද. ඒ කියන්නේ මොන සිස්ටම්ද? 10 සිස්ටම්. දැන් තේරෙනවද බුදුදහම කියපු හැටි? ඕකනේ කියන්නේ දැන් මෙවැනි දහමක් තිබිය යුත්තේ ආර්ට් ෆැකල්ටි එකද සයන්ස් ෆැකල්ටි එකද? මොකේද තියෙන්න ඕන? Science faculty. දැන් අද ලංකාවේ මේ බුදුදහම හැන්ඩල් කරන්නේ මොන ෆැකල්ටිද? පුළුවන්ද කරන්න? කල්පනා කරලා බලන්න පොඩ්ඩක් හිතලා බලන්න. ලෝකෙට යමක් කරන්න පුළුවන් දෙයක් මේ මේ සෙල්ලමන්නේ මේ දහම කියන්නේ. ඉතින් ඔන්න ඕක තමයි මාර්ගය වඩනවා කියලා කියන්නේ. ඉතින් ඔය මාර්ගය වඩනවා කියකොට ඉතින් ඉන්ද්‍රිය භාවනා කරන්න ගියාම හරි අමාරුයි. ඇයි ඉතින් පරණ කට්ටිය හම්බ වෙනවා මේ කාලේ වැඩි එක එක දේවල් දැන් ලේසි නැහැ වීරයෙන් කරන්න ඕන. ඒකෙන්ද නිතරම මොනව කරන්න ඕන? ගමම් බිමන් ටික අඩු කරන්න ඕන. ඉතින් ඒවත් ඒ පැත්තනොත් පොඩි ප්‍රත්‍යක් හදා ගන්න. නිතරම ඉතින් ගෙදවල් වල රැඳී සිටමින් අවශ්‍ය කටයුත්තකට පමණක් එළියට යන්න වග බලා ගන්න එකෙන් එහෙම ටිකක් මේ මහා දාහය අඩු කර ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් Tamanට අපි හිතමු දිගින් දිගටම පරණ මොකක් හරි මතකයට එනෝ ඒක අයින් කර ගන්න බෑ දැන් අපි හිතමු දැන්. ඇඳේ නිදාගත්තම එනෝ දැන් දිගින් දිගටම ඔය ප්‍රශ්නේ. දැන් මොකද කරන්නේ ඉතින්? දැන් ඔයලාට මොකද්ද උදව් කරගන්න? මොකද්ද උදව් කරගන්න? දැන් පරණ මොකක් හරි එකක් එනෝ ඔළුවට විඥානයක් නවත්ත ගන්නම් බෑ. දැන් හරි වේර මොකද කරන්නේ? බැරි නම් මොකද ටක් ගන්න බුදු ගුණ ඉතිපි සෝභගවා අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර බුද්ධම ඔහම හතක් විතර වඩාගෙන වඩාගෙන වඩාගෙන යනවා. අරක මොකද වෙන්නේ? යටපත් වෙනවා. යනවා යනවා. ඉතින් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මේක නැතුණම් ලේසි වැඩක් මගේ අම්මේ මෙවන් බැඳිච්ච ලෝකයක මෙවන් කාම ගුණ තියෙන ලෝකයකින් කොහොම ගැලවෙන්නද? හැබැයි මෙහෙමයි ගැලවුනේ නැද්ද පැරන්නෝ. එහෙනම් සිද්ධාත් කුමාරයාට මොනවද තිබුණා? අපිට තිබුණු කාමර තිබුණේ. මොකද්ද තිබුණේ? රම්ම්‍ය, සොරම්ම්‍ය, සුබ අපි දැන් තියෙන කාමයේ එදා මොකද්ද එහෙනම්? ගැලවුන්නේ නැද්ද? බැරි නෑ. කරන්න කල යුතුයමයි නැත්තම් ඉතින් ආයෙත් හතර අපායෙම තමයි. ඉතින් මේ දැන් මේක ඉතින් හිතන දෙයක් නෑ ඉතින්. දෙසරයක් හිතන දැන මේක අත්තර අත්තර මහා විශාල අමා හැබැයි මතක තියාගන්න කොයි හරියේදීද අමාරු මුණ හරිය විතරයි මාර මාර්ගේ වැඩිලා හුරු වෙනකොට හරි ලේසි ටිකක් ඉතරහට යන. ඉතින් බොහොම ප්‍රඥාව ආ ආ මෝහය කියන්නේ අර දැන් අපි තුම අතන මුලමගම් මුල් යම් ලෝකේ යම් දෙයකට ඇලුම් කරලා අල්ල ගන්න යනවනම් ඒක තමයි මොකද්ද? මෝහය. ඇයි එහෙම වෙන්නේ? ලෝකයේ වටින දෙයක් නොවන නිසා. ඇයි මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නිසා. එතකොට එහෙනම් මේ ලෝකයට යම් ඇලුම් කිරීමක් කරනවද? ඒකේ යම් අඩුවක් වැද්ද ඒක මොකද්ද? අමෝහය. හරිනේ? එතකොට ලෝකයට යම් ලෝකේ යම් දෙයක් අල්ලන්න තියෙන කැමැත්ත මොකද්ද? මෝහය. ලෝකේ යම් අල්ලගත්ත ප්‍රමාණයක් අත්තරලා දමන තියෙන කැමැත්ත මොකද්ද? අමෝහය. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඕක ඔතනින් ඉවර නැහැ. ලෝභය කොහෙද ගෙනියන්නේ? දුගතියට. අලෝභය කොහෙටද ගෙනියන්නේ? සුගතියට. එතකොට ලෝභය අවිද්‍යාවෙන් මොකද්ද කරන්නේ? අවිද්‍යාවෙන් යම් જાතියක් බිහි කරලා දෙනවනේ මතකයි නේද? එහෙනම් අවිද්‍යාවයි මෝහයයි අමෝහයයි අතර තියෙන සම්බන්ධය කියන්නේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද කියන්නේ? මෝහයයි අවිද්‍යාවයි කියන දෙක එකක්ද දෙකක්ද? ටිකක් එකක්ද දෙකක්ද? හොඳට කල්පනා කරන්නකෝ. අවිද්‍යාවෙන් ගන්න තීරණය මොකද්ද මේ ලෝකේ හරි සාරයි කියලා. එදත් යන සුගතියයි දුගතියයි ඔක්කොම සාරයි කියලා ගන්න එක නේ අවිද්‍යාවෙන් කරන්නේ. මෝහයෙන් කරන්නේ මොකද්ද? දුගතියට හේතු හැදෙනවා. අමෝහයෙන් කරන්නේ මොකද්ද? අමෝහයෙන් මොකද කරන්නේ? සුගතියට හේතු හැදෙනවා. එහෙනම් අමෝහයයි මෝහයයි දෙකම අයිති මොකේද? දෙකමයි තිය අවිද්‍යාවට. ටිකක් ඕක බලන්න හිතලා මතලා බලන්න ටිකක්. අමෝහය කියන්නේ අවිද්‍යාවක්. ඇයි අමෝහයෙන් පතන්නේ කොහෙ යන්නද? සුගතිය සුගතිය කියන්නේ ලෝකේ තනක් නෙවෙයිද? ලෝකේ තනක් පතනවා නම් ඒක මොකද්ද? අවිද්‍යාව හොඳ ටිකක් අන්න හොඳ ප්‍රශ්නයක් ඇහුවා ඒවා ටිකක් මේ ඕවා ගෙදර ඉන්නකොට මාත්‍රකාවක් අරගෙන දාලා ප්‍රත්‍යාවෙන් විසඳ විසඳ ඉන්නේ ඉතින් ඔය එහෙම නැතුව ටිකක් අමාරු යෝග කරන්න